නිවී පහන් වේවා. පින්නතුනේ නෙකතරු පෑයුවත් පුරා පුන්සඳ පායා එනතුරු අප බලා හිඳින්නාක් මෙන් නොයෙකුත් මතවාද පැවතියත් නිර්මල ශ්‍රී සද්ධර්මය දකින්නට අප අපේක්ෂාවෙන් හිඳෙනවා. ඒ උදෙසාම පිවිතුරු නිර්මල ශ්‍රී සධර්මය සංනිවේදනය කරන බෞද්ධ රූපවාහිනී දායකත්ව සධර්ම දේශනාව දෙසා අද දවසේදී අපගේ ගෞරවනීය පාදහබී වන්දනී ආරාධනාව පිළි අරගෙන මෙම පුණ්‍යවන්ත සද්ධර්ම මස්තකයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප සියලු දෙනාම සාදුනාද පවත්වමින් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. සුපින්නතුනී ලොව ඇති දානයන් අතුරින් ධර්ම දානය අග්‍රවන බව බුදුදහමෙහි සඳහන් වනවා. එලෙසින් අග්‍රවන ශ්‍රේෂ්ඨ වන මෙමුතුම් ධර්ම දානමේ පින්කමේ තම සදැහැති දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන්නේ මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ස්වර්ණා ජයන්ති කුරුකුල සූරිය මහත්මිය ඇතුළු එම පවුලේ සුපින්වත් පිරිස එතුමියගේ ආදරණීය පුතුණුවන්ගේ ජන්මදිනය සිහිපත් කරමින් මෙම උතුම් පින්කමේ තම සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා.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 ඒ පින්කම ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කමයි. මීට වඩා මහත් වූ මීට වඩා බලවත් වූ මීට වඩා ආනිසංසදායක වූ කිසිම දානයක් මේ ලෝකේ නැති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. දෙවියන් කළත් මිනිසුන් කළත් බඹුන් කළත් උතුම්ම දානේ නම් ධර්ම දානේ බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් ගේ උත්තරීතර පින්කම මේ දෙමව්පියන් ප්‍රධාන කරගෙන මේ පිරිස සිදු කරගන්න සූදානම් වෙන මොහොත. ඊතා වටිනා අරමුණක් නිමිති කරගෙන මේ පින්කම සිහිපත් කරන බව සිහිපත් කළා. පළවෙනිම කාරණාව හැටියට 24 වෙනි වියට පාතබන තමන්ගේ දයාබරණීය පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන එක මේ මව්පිය දෙදෙනාගේ උතුම් ප්‍රාර්ථනාවයි. පුත්තා වත්තු මනුස්සානං භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලේ මව්පියන්ට මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව තමන්ගේ දරුව බව. ඊට වඩා උතුම් වස්තුවක් මව්පියන්ට මේ ලෝකේ නෑ. ඒ උතුම් වස්තුව වෙනුවෙන් අපි කරන්න තියෙන හැමදේම මේ ලෝකේ කරනවා. සමහර වෙලාවට දෙමව්පියන් ජීවිත පරිත්‍යාග කරනවා දරුවන් වෙනුවෙන්. ඊට එහා වෙනත් යමක් කරන්න නැති නිසා. සාසනික පැත්තෙන් ජීවිතයේ පැත්තෙන් කරන්න තියෙන උතුම්ම දේ තමයි මේ වාගේ පින්කම් සිදු කරලා ඒ අයට පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන එක. ඒකයි සඳහන් කළේ ලෝක ධාතුවේ සිදු කරන්න තියෙන ඉහළම කාර්යයට මගපාත ගත්තේ මීට වඩා යමක් කරන්න අපට බැරි නිසා මාර්ගඵලයක් අවබෝධ කරවලා දීලා ඒ අය සංසාර ගමනෙන් එතර කරන්න දෙමව්පියන්ට පුළුවන් නම් දෙමව්පියෝ දරුව වෙනුවෙන් එයද කරනවා. එය මිලට මුදලට ගන්න පුළුවන්කම තිබුණා නම් අපි මිල මුදල් වලට අරගෙන ඒ අයට මාර්ගඵල අවබෝධ කරවනවා. නමුත් ඒ උතුම් తত্ত্বය එසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් එතෙන්ට යන මග කියලා දෙන්න පුළුවන්. ඒ මගට තව බොහෝ දෙනා යොමු කරවන්න මේ වාගේ වැඩපිළිවෙළවල් යොදන්න පුළුවන්. එහෙමනම් මෙයින් ලැබෙන ආනිසංස ප්‍රමාණය බුදු පියාණන් වහන්සේ ශ්‍රීමුක ධාතුවෙන් දේශනා කොට වදාලා ධර්ම දේශනාවේ ආනිසංසය නෙවෙයි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කරාම ලැබෙන ආනිසංසය මේ අය නිතර නිතර බණ හැටියට හොඳට අහලා තියෙනවා ඒ කියන්නේ. මහා කල්ප මහා කල්ප 8ක් දැහැත් වට්ටියක් පිළිගන්වහම ලැබෙන ආනිසංසය තමයි මහා කල්ප 8. ඒක බොහොම පුංචි කාලයක් කියනවා අද අපි මහා කල්පයක් කියහම. මේ ලෝකේ ඒක ගණනය කරන්න දන්න කිසිම කෙනෙක් නැහැ. අතීතයේ අදට වඩා ඊටාම දියුණු තත්වයක තමයි තිබුණේ. දියුණුවේ හිනිපෙත්තට ගියපු යුගයක් තිබුණේ අතීතයේ. නමුත් අපි අද හිතනවා අද තමයි දියුණුවේ පරතරයට ආපු කාලය කියලා. ත්‍රිපිටකය පරිහරණය කරනකොට අට කතාව පරිහරණය කරනකොට නම් තේරෙනවා අද ලෝකයේ තියෙන දියුණුව අතින් ඊටාම ලදරු මට්ටමක කියලා. තාමත්ම ලදරු මට්ටමක. මේ කල්පයේ පිළිබඳව කාරණාව ඒකට එක උදාහරණයක් සපයනවා. අපි ගණන් කරන්න දන්න ගණන ඉලක්කම් අද ලෝකේ අපි හැමෝම ලංකාවේ ගණන් කෙරුවත් ඇමරිකාවේ ජපානයේ ගණන් කෙරුවත් ගණන් කරන්න තියෙන ලොකුම ඉලක්කම තමයි මේ කෝටි ලක්ෂය කියලා කියන්නේ. එහෙම නැත්නම් අද ඒකට කියනවා ට්‍රිලියනය කියලා. ට්‍රිලියනයෙන් එහාට ගණන් කරන්න අපි දන්නේ නැහැ. එහෙමනම් ට්‍රිලියනය ලියන්නේ කොහොමද? ට්‍රිලියනේ ලියන්න පාවිච්චි කරනවා 1.12ක්. එහෙම ගාණක් දැක්කහම අපි කියනවා ට්‍රිලියන 1යි. එහෙම නැත්නම් කෝටි ලක්ෂයයි. එයින් එහාට එකදු ඉලක්කමක්වත් ගණන් කරන්න අපි දන්නේ අපි දන්නේ නැහැ. නමුත් අතීතයේ මේ බුද්ධ කාලේ හිටපු අය ඒගොල්ලෝ ගණන් කරලා තියෙනවා 1.140ට. ඒකට කියනවා අසංඛ්‍ය කියලා. මේ කාරණාවෙන්ම පැහැදිලි වෙනවා එදා දිනුවයි දැනුමයි අද ඉන්න අපි අතර තියෙන දැනුමයි අතර මොනතරම් පරතරයක් තියෙනවද එහෙමනම් මහා කල්පය මේ මහා කල්පය කියන කාල පරාසයේ ඇතුලේ තියෙනවා අන්තහකල්ප කියලා පුංචි පුංචි කල්ප 256ක් එක මහා කල්පයක් ඇතුලේ අන්තහකල්ප 256යි අභිධර්ම පිටකයට ලියවිච්ච අට කතාවේ පැහැදිලි කරනවා එක අන්තක්කල්පයක් ඇතුලේ දවස් 365 මනුෂ්‍ය වර්ෂ කීයක් තියෙනවද කියලා. මේ අටුවාවට අනුව අන්තක්කල්පයක් ඇතුලේ තියෙන මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණය 1.140 ඒවා 86 ලක්ෂ 40000ක්. ඒ කියන්නේ අසංඛ්‍ය 86 ලක්ෂ හතලිස් දාහක් තියෙනවා අන්තක්කල්පයක් ඇතුළේ මනුෂ්‍ය වර්ෂය. එතකොට මහාකල්පයක් ඇතුළේ එවන් අන්තක්කල්ප කීයක් තියෙනවද? 256ක්. අපි මොන ඉලක්කමෙන්ද කොහෙන්ද මේක එකතු කරන්නේ අපි? එමනම් මේ තමයි මහාකල්පයක තියෙන මනුෂ්‍ය වර්ෂ ගණන. අන්තක්කල්පයක. එතකොට එවන් මනුෂ්‍ය වර්ෂ 1.140 ඒවා 86 ලක්ෂ 40000 බැගින් 256ක් තියෙනවා ඒක මහා කල්පයක් ඇතුළේ. ස්වාමීනි ධර්මදේශනාවක් පවත්වා ගණ්ඩයි කියලා ආරාධනාවක් කරලා දැහැත් වට්ටියේ පිළිගන්වහම ලැබෙන ආනිසංස ප්‍රමාණයයි එවන් මහා කල්ප අටක්. ඒ නිසා අපිට මේ කාරණාවම පැහැදිලි කරනවා මීට වඩා ආනිසංස ගෙනෙන දානමය පින්කම් ලෝක ධාතුවේ වෙන නැති බව. එහෙමනම් දරුවන්ට ආශිර්වාද කරමින් මේ සිදු කරන්නේ ඒ අති උදාාරතර වූ කාර්යයයි කියලා සිහිපත් කළේ ඒකයි. දෙමව්පියෙක් සැබෑම සෙනෙහසින් දරුවෙකුට කරන්න තියෙනවා නම් යමක් කරන්න තියෙන එකම දේ තමයි සියල්ල පසක දාලා ත්‍රිපිටකයයි අට කතාවයි උගන්වන එක. ඒක තමයි අංක එකට කරනවා නම් කරන්න තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළානේ ධම්මං විනා නත්ති පිතාච මාතා මේ ලෝකේ ජීවත් වෙන කිසිම පුද්ගලයෙකුට ධර්මය හැර එකදු මවෙක් හෝ එකදු පියෙක් නැහැ. අපි හැමෝටම ඉන්න මව සහ පියා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයයි. මොකද ජීවත් වෙන අපේ දෙමව්පියන්ට අපි වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම පුංචි දෙයක් විතරයි. අපේ ජීවිතයේ අවුරුදු 70න් 75න් අද කාලේ හැටියට සීමා වෙයි. එතෙන්ට ජීවත් වෙනවද නැද්ද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. සම්මතයට අපි හිතනවා අවුරුදු 70ක් 75ක් අපි ජීවත් වෙයි කියලා. එතකොට අපි ලබා ගන්න මේ දැනුම විවිධ දේවල් කරලා ජීවිතයේ අවුරුදු 30ක් විතර සම්පූර්ණ වෙනවා අපි අද ඉගෙනගෙන ඉවර වෙනකොට. එතකොට අපේ ජීවිතෙන් භාගයක් කිට්ටු වෙන්න ගෙවිලා ඉවරයි. එහෙමනම් එතෙන්ට ඉගෙනගෙන අපි තවත් ජීවත් වෙන්න ජීවත් වුණොත් අවුරුදු 40යි. ඒ 40 හෙනුත් අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ සමහර වෙලාවට තව 30ක් විතර. එතෙන්ටම ජීවත් වුණොත්. ඔය අවුරුදු 70 ජීවත් වෙන්න තමයි අපි ජීවිතෙන් භාගයක් අධ්‍යාපනයට යොදලා තියෙන්නේ. නමුත් ඒ මේ ලෞකික අධ්‍යාපනයේ ලෞකික ජීවිතය සඳහා විතරමයි එතන ලෝකෝත්තර ජීවිතය සඳහා කිසිම දෙයක් නැහැ. ඒ අවුරුදු 70න් පස්සේ අපි සදහටම ලෝකෙන් තුරන් වෙන පුද්ගලයෝ නම් කමක් නැහැ. ආපහු අපට උපතක් තියෙනවා. ඒක කොහෙ වෙයිද? ඒක කොතන වෙයිද? ඒක කොහොම වෙයිද? ඒක කියන්න පුළුවන් උනේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට විතරයි. අපි වාගේ සාමාන්‍ය පුද්ගලයන්ට ඒක පෙනෙන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පහළ තැනකට පහත් තැනකට යන්න එපා. මේ ඉන්න තැනින් පාතට වැටෙන්න එපා. මනුෂ්‍යාත්ම භාවය අපි අපි කියමු මහා ප්‍රපාතයක ඉඳලා අපි ගොඩට යන්න යනවා. සංසාරي කියලා කියන්නේ කියලා නිම කරන්න බැරි තරම් දුක් සහිත ප්‍රපාතයක්. ඒ ප්‍රපාතේ පතුලේ ඉඳලා අපි ගොඩට එන්නයි සූදානම්. අපි කියමු අපට එන්න ඉනිමගක් තියෙනවා කියලා. අපි මෙතන ඉන්න අපි මේ ඉනිමගේ ඉනිමන් පොළු හතරක් පහු කරලා ඉන්නේ. අපි ඉන්නේ පස්වෙනි ඉනිමන් පොළේ. අපායෙන් අපි නිදහස් වුණා. තිරිසන් ලෝකෙන් අපි නිදහස් වුණා. പ്രേත ලෝකෙන් අපි නිදහස් වුණා. අසුර ලෝකෙන් අපි නිදහස් වුණා. අපි දැන් ඉන්නේ දැන් ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් මේ යන්න යන්නේ උඩට පල්ලෑ හරිම දුක් සහිතයි. ආයසරයක් මෙතන ඉඳලා පල්ලෙහා පැත්තට බහිනවද? එහෙම නැත්නම් ඉතුරු පොලු ටික කොහොම හරි ඉඩට නගිනවද කියන තීරණය තියෙන්නේ අපි අතේ. ඒක වෙන කාටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරගන්න පුළුවන් Tamanට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා ත්‍රිපිටකයයි අට කතාවයි අංග 9කින් සඳහන් කරනවා අපි ඒකට කියනවා නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා. යම් කෙනෙකුට මේ නවාංග ශාස්ත්‍රූ ශාසනයේ එක කොටසක් මේකේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ඉති උත්තක උදාන අභූත ධම්ම ආදී වශයෙන් පැහැදිලි කරනවා. එතන සුත්ත කියලා සඳහන් කරන්නේ සූත්‍ර කොටසට. ගෙය්‍ය කියලා සඳහන් කරන්නේ ගාථා සහිත සූත්‍ර උදාන කියන්නේ ධර්ම කාරණා අවබෝධ කරගත් අය ප්‍රීතියට ප්‍රකාශ කරපු දේවල්. ජාතක කියලා කියන්නේ අපන්නක ජාතකයෙන් පටන් ගත්තාම 550ක් වෙනකන් ජාතක කතා. අභූත ධම්ම කියලා කියන්නේ ඒවං මේසුතං ඒකං සමයං භගවා කියලා ආරම්භ නොකර අච්චරියා අබ්බුතා ධම්මා කියලා පටන්ගෙන තියෙන සූත්‍ර කොටස් වලට කියනවා අභූත ධම්ම කියලා. ආශ්චර්ය අද්භූත සූත්‍රය වගේ. තවත් සමහර කොටස් තියෙනවා වෘත්තං හිතං භගවතා කියලා පටන්ගත් සූත්‍ර තියෙනවා. ඊළඟට චූල වේදල්ල මහා වේදල්ල සම්මාදිට්ඨිය ආදී සූත්‍ර අන්තර්ගත කොටසට සඳහන් කරනවා වේදල්ල කියලා. මේ ආදී වශයෙන් කරුණු 9කට මේ ශාසනය බෙදලා තියෙනවා. යම් කෙනෙක් මේ 9න් එක කොටසක් 9යම නෙමෙයි 9න් එක කොටසක් සූත්‍ර වෙන්න පුළුවන්, ගාථා සහිත සූත්‍ර වෙන්න පුළුවන්, ජාතක වෙන්න පුළුවන්, උදාන වෙන්න පුළුවන්. මේ වගේ එක කොටසක් මනාව ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා මරණයත් සමගම විශේෂගාමී වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. විශේෂගාමී වෙනවා කියලා කියන්නේ දෙව්ලොව යනවා. දිව්‍ය ලෝකවල ගිහිල්ලා අවුරුදු කෝටි ගණන් දිව්‍ය සැප විඳ විඳ ඉන්නකොට යාට නිකම්ම ධර්මයේ Tamange චිත්තසංතානය තුළම ආපහු වැටෙන්න පටන් ගන්නවා. එහෙම වැටුණකොට යා එතනින් එතනින් ඉහළට ඉහළට ජීවිතය අරගෙන යනවා. සමහරලාට සුද්ධාවාස දක්වාම ගිහිල්ලා එහෙදි පිරිනිවන් පාන තැනට සූදානම් වෙනවා. එහෙම වැටහුන් නැත්තම් 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් දෙව්ලොවට වැඩලා ධර්ම දේශනා කරනවා. අපේ මුගලන් මහ ස්වාමීන් වහන්සේ වගේ මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා නිතර ධර්ම දේශනා කළානේ. ඒ වාගේ 이르දිමතුන් දෙව්ලොව වැඩලා ධර්ම දේශනා කරන්න පටන් ගන්නකොටම අර දෙවියට තේරෙනවා මේක මං අතීතයේ ප්‍රගුණ කරපු ධර්මයයි කියලා. එහෙම 이르දිමත් භික්ෂුවක් නොවැඩියොත් ඉහළ තලවල ඉන්න බ්‍රහ්ම රාජවරු, දිව්‍ය රාජවරු පහළ දිව්‍ය ලෝකවලට වැඩලා ධර්ම දේශනා කරනවා. එතකොට මතක් වෙනවා මේ කියන්නේ මං අතීතයේ ප්‍රගුණ කරපු ධර්මයයි. එතනම ධර්ම අවබෝධය ලැබෙනවා. එහෙමත් නොලැබුණොත් මෙහි ඉන්න කාලේ දෙන්නෙක් එකට ධර්මයේ ප්‍රගුණ කරාම ඒ දෙන්නම එහි ඉන්නේ. එතකොට එක දෙවි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා අනික් දෙවියට නිදුකාණෙනි මතකද අතීතයේ අපි දෙන්න මේ වාගේ ධර්මයක් මෙනෙහි කළා. ධර්මයේ සඳහන් කරනවා පුංචි කාලේ ඉඳලා එකට පාසල් ගියපු දෙන්නේ ඉගෙනගෙන ඉවර වෙලා වෙන් වෙලා යනවා. ඒගොල්ලෝ ආයේ අවුරුදු ගණනකට පස්සේ කොහෙදෝ හරි අහම්බෙන් මුණ ගැහෙනවා. මුණ ගැහුනහම ගිහිල්ලා කතා කරනවා මතකද? කවුරු හරි එක්කෙනෙක් අඳුර ගන්නවා. අඳුරගෙන කතා කරන්නත් අපි සැකෙන් සැකෙන් ඉන්නේ මම මේ හිතන කෙනාමද දන්නේ මේ. කෙසේ වෙතත් ටික ටික ගිහිල්ලා කතා කරනවා හරිද එහෙ ඉස්කෝලේ ගියාද නම මේක නේද ඔහොම කතා කරලා අපි සමීප වෙනවා. එතකොට කියනවා අපි ඉස්කෝලේ ගිය කාලේ මතකද ඒ කාලේ මෙහෙම මෙහෙම කළා මතකද? එතකොට කියනවා මතකයි අපි දෙන්නම එක පන්තියේ හිටියේ. අන්න ඒ වාගේ අර දෙව්ලොව ඉන්න දෙන්නෙක් ඇවිල්ලා එක දෙවි කෙනෙක් ඇවිල්ලා අනික් කෙනාගෙන් අහනවා මතකද නිදුකාණෙනි අපි පෙර භවයක මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි එකට මෙනෙහි කළා. ඒ දෙන්න එහෙම සාකච්ඡා කරනකොට ඒ දෙන්නටම මේ ධර්මය විශේෂයෙන් අවබෝධ වෙලා ඒගොල්ලෝ නිවන් පසක් කරන මාවතට එනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සෝතානු දත කියන සූත්‍ර දේශනාවේ. එහෙමනම් ඒක කරන්න තිබුණා නම් අපිට කරන්න තියෙන ඉහළම දේ ඒක. නමුත් ඒක බොහෝ දුරට දැන් අපෙන් ටික ටික ටික ටික ඈත් වෙලා ගිහිල්ලා අපි වෙනත් මාවතක වෙනත් අධ්‍යාපන රටාවක ඉන්නේ. ඒ වුණාට අනන්තවත් අපේ දෙමව්පියෝ අප්‍රමාණ වෑයම් දරනවා තමන්ගේ දරුවන් මේ ධර්මානුකූල මාවතෙන් එළියට යන එක නවත්තගෙන ඒ අය ධර්මයේ ඇතුලේ රඳව ගන්නද. එහෙමනම් මේ මෑණියන්ද දරන්නේ උතුම් ප්‍රයත්නයයි මේ පියාණන් දරන්නේ ඒ උතුම් ප්‍රයත්නයයි. පුතාගේ 24 වෙනි ජන්මදිනයේ දවසේ මගේ පුතාට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය දෙනවා මිසක් රත්නත්‍රයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය දෙනවා මිසක් වෙන මොනවද දෙන්න තියෙන තෑග්ග ලෝකයේ තියෙන උතුම්ම රත්නයෙන් තෑගි කරාම ඊට වඩා දෙන්න දෙයක් නැති නිසා අපි මේ උදාාර කාර්යයට ඇවිල්ලා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ උතුම් ශාසනය යම් දවසක අන්තරස්ථාන වෙලා යනවා ඒ අන්ත්‍රස්ධානයට යන්න කලින් අපිට මේ ශාසනික ජීවිතය තුල කරගන්න පුළුවන් දේවල් අප්‍රමාණයි. උතුම් විමුක්තිය වෙනුවෙන්. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා ශාසන අන්ත්‍රස්ධානයන් පහක් පිළිබඳව. පළවෙනියෙන්ම මේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා අධිගම අන්ත්‍රස්ධානය. ඒ කියන්නේ මාර්ගඵල ලබන එක කරගන්න බැරුව යනවා. පළවෙනියෙන්ම අතුරුදහන් වෙන්නේ ඒක. හැබැයි ඒක වෙන්නේ බුද්ධෝත්පාදයෙන් වසර 5000ක් ගෙවුනට පස්සේ. තාම බුද්ධෝත්පාදයෙන් වසර 5000ක් ගෙවිලා තාම ගෙවිලා නැහැ. තවම අවුරුදු 2600 ගණනයි. බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ නම් තියෙන්නේ මේ 5000 ඇතුලේ ලෝක ධාතුවේ පහළ වෙන මාර්ගඵලලාභීන්ගේ සංඛ්‍යාව සීමාවක් නැති බවයි. අපි අදත් කතා කරනවා අද රහතන් වහන්සේලා නැතුව ඇති අද මාර්ගඵලලාභීන් වහන්සේලා නැතුව ඇති කියලා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක ධාතුවෙන් දේශනා කළා මේ 5000 ඇතුලේ ඕන තරම් මගඵලලාභීන් පහළ වෙනවා. 5000න් පස්සෙත් පහළ වෙනවා. හැබැයි එතකොට අඩුයි. දැන් අඩුයි කියලා කියන්න බෑ. අසීමාන්තිකව පහළ වෙනවා. නමුත් යම් දවසක මේ 5000න් පස්සේ අධිගමයේ නැත්තම් මාර්ගඵල ලැබීම කියන එක ටිකෙන් ටික ටිකෙන් ටික අයින් වෙලා ඈත් වෙලා අතුරු දහන් වෙලා යනවා. එහෙමනම් ජීවිතේ ඊට කලින් මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතේ අපට කරන්න බොහෝ දේවල් බොහෝ දේවල් තියෙනවා. මුලින් අර සඳහන් කළා වගේ මේ ජීවිතෙන් පස්සේ අපට ලැබෙන තැන අපි කවුරුවත් දන්නේ මෙතන දැන් වෙලා හිටියට තව ටිකකින් හුස්ම ටික ගියොත් ඔය කොට්ටේ උඩම කිසිම කෙනෙකුට තීරණයකට එන්න පුළුවන්ද මම ඊළඟට යන්නේ කොහෙද කියලා කාටවත් තීරණයට එන්න බෑ. ඒ නිසා අපි දැන් දැන්ම ඒක තීරණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. එදාට තමයි පුළුවන්කම තියෙන්නේ සතුටින් සතුටින් මැරෙන්න. මේ ලෝකේ මැරෙන අය හැමෝම වගේ අඬලා මැරෙන අය, කඳුළු එක්ක මැරෙන අය, කඳුළු අරගෙන ඉපදෙනවා, කඳුළු අරගෙන මැරිලා යනවා. නමුත් සිනහ වෙලා මැරිලා යන්න පුළුවන් නම් ඒ බලාපොරොත්තු වුණාට වඩා මේක වෙනත් පැත්තකට පරිවර්තනය කරලා මැරෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ නම් දේශනා කළේ කඳුළු අරගෙන ඉපදෙන අය hina වෙලා මැරෙන ජීවිතයක් ගොඩනගන්න ඕන කියලා. ඒ සඳහා අපි අපමණ වෑයමක් දරන්න මේ ලබලා තියෙන මනුෂ්‍ය ජීවිතේ අපට හරිම වටිනවා. මේ ජීවිතේ ලැබුණේ සංසාරේ නිකම්ම ඉදපු නිසාද? සංසාරේ පින් කරපු නිසා. විශේෂයෙන් සිල් රැකපු හින්දා. කල්යාණ මිත්‍ර දෙමව්පියන්ට දාව ලෝකේ ඉපදිලා බුද්ධාන්තරවල ලෝකේ ඉපදිලා අපමණ සිල් රැකපු පිනෙන් තමයි මිනිස් ජීවිත ලැබුණේ. මොකද සත්වයාගේ උපත තීරණය කරන එකම සාධකයේ තමයි සීලය. දන් දුන්නට විතරක් ඒ වැඩේ කරන්න දන් දීලා විතරක් ඒ වැඩේ කරන්න බෑ. දාණයෙන් මොනවද තීරණය වෙන්නේ අපට? අපි සමහර වෙලාවට හිතාගෙන ඉන්නවා දන් දුන්නාම විතරක් ඇති කියලා. නමුත් දාණයෙන් දාණයෙන් ලැබෙන්නේ දාණයෙන් තීරණය වෙන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේවල්. උපදින තැන තීරණය කරන්න දාණයට කිසිම ශක්තියක් නැහැ. දාණයට පුළුවන්කම තියෙන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරන්න. උපදින තැන තීරණය කරන එකම සාධකයයි සීලය කියලා කියන්නේ. එහෙමනම් අපිට අපි ගැන ආත්ම තෘප්තියක් තියෙන්න ඕනේ මම පෙර ආත්මයක බොහෝ සිල් රැකපු කෙනෙක්. සාමාන්‍ය සිල් රැකපු කෙනෙක් එහෙම නෙමෙයි. බොහෝ සිල් රැකපු කෙනෙක්. අපි මව් කුසකට හරි ආවා. අපිට වඩා පින් කරපු සමහර අය ඒ අය ප්‍රාර්ථනා කළා මව් කුසේ ඉපදෙන්නත් එපා කියලා. එහෙම අයත් මේ ශාසනයේ ඉන්නවා. මොකද මව් කුස පුංචි දුකක් නෙමෙයිනේ තියෙන්නේ. අපමණ දුකක්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අවීචි මහ නිරය යම්සේද මෞකුසේ තරම් දුකයි කියලා. ඒක එය විමසුවොත් තමයි අපිට වැටහෙන්නේ මෞකුස නම් කොච්චර කොච්චර දුකද. ගර්භාෂයට උඩ තියෙන්නේ ආමාශය. ආමාශය කියන එක හරියට පැහි පැහි තියෙන එක. හැම වෙලාවෙම අපි ආමාශයට මොනවා හරි දාන එකමනේ කරන්නේ. ඒ දාන සියලු දේවල් දිරන්න ඕනේ. ඒවා නිකන් දිරන්නේ නැහැ. ඒවා දිරන්න මේක ඇතුලේ අපමණ උණුසුමක් තියෙනවා. ඒ උණුසුම තියෙන බව අපි දන්නවා. එහෙමනම් ආමාශයට යටින් ගර්භාෂයේ ඉන්න දරුවට මේ සියලු උණුසුම සියලු උණුසුම දැනෙනවා. දරුවෙක් ජීවත් වෙන්නේ අම්මත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි කියන හැටියට අර පෙකණිවැල කියන කොටසෙන්. ඒක යම් කෙනෙක් දෙකට කපලා බැලුවොත් ඒක දෙකට කපලා බැලුවොත් ඒකේ තියෙනවා අර නෙළුම් දණ්ඩක් දෙකට කඩහම අපිට පේනවා පුංචි පුංචි සිදුරු ගොඩක්. ඒ වාගේ සිදුරු ගොඩක් තියෙනවා මේක දෙකට කපලා බලහම. ඇයි මේ සිදුරු තියෙන්නේ? අම්මා ගන්න සියලුම ආහාර ওই සිදුරු ඔස්සේ තමයි මේ දරුවට පෝෂණය සපයන්නේ. එහෙමනම් අම්මා ලුණු කෑවොත් වැඩිපුර එයාට හරියට ලුණු දැනෙනවා. එයාට ලුණු දැනෙනකොට ඇඟ කසනවා. නමුත් මට කසනවා ලුණු ගන්න එපා කියලා කාට කියන්නේද? ඇඹුල් වැඩිපුර ගන්න එපා මට දනවා කියන්නේද? උණු වතුර බොන්න එපා සිසිල් දේවල් බොන්න එපා කියලා කියන්නේද? මිරිස් වැඩිය ඇතුළට එවන්න එපා කියලා කියන්නද? මේ සියලුම දුක එයා විඳින්න ඕනේ. ආමාශි ගර්භාෂය කියන එක හරි ලොකු ඇද්ද? ලෙලි ගහපු නැති පොල් ගෙඩියක් අරගෙන අපේ කුසට තියලා බැලුවොත් ඒ පොල් ගෙඩියයි අපේ කුසෙයි ලොකු වෙනසක් පේන්නේ නැහැ පොල් ගෙඩියකට වඩා ටිකක් ලොකුයි අපේ කුස. එහෙමනම් ඇතුලේ තියෙන ওই ගර්භාෂය කියන කොටසත් ලෙලි ගහපු සෑහෙන පොල් ගෙඩියක් වාගේ පුංචි ඉඩක්. නමුත් ඉපදිච්ච ගමන් දරුවගේ තියෙන ශරීර අවයවවල විශාලත්වය බලහම අපිට ආපහු ඒ දරුවා ඒ පොල් ගෙඩියක් වගේ ඒක ඇතුළට දාන්න කොහොමවත් බෑ. එහෙමනම් එයා ඒක ඇතුලේ කොහොම ඉන්න ඇද්ද? ඒ හිටපු හැටි තමයි එළියට ඇවිල්ලා තියෙන අතපය අකුලගෙන ඇඟිලි නමාගෙන මාස 10ක් එහෙම ඉන්නවා කියහම ඇතුලේ එළිය කොහෙන්ද? කෑලි කපන ඝන අන්ධකාරය. නේද? බඩවැල් හරියට විශාල වැල් ගාලක පැටලිලා එයා ඉන්නේ. කුඩාන්තරයේ කොච්චර දිගද මහාන්තරයේ කොහොමද? ඊට හැර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේක ඇතුළ නිකන් ශූත නිරය වාගේ කියලා. මොකක්ද ඒක? මේ නිරේ තියෙනවා කියලා කියන්නේ අසූචි සහ මුත්‍රා දෙකම එකතු වෙලා පැහෙනවා. අප්‍රමාණ දුර්ගන්ධයි මේ නිරය. ඒ නිසා ධර්මයේ සඳහන් කරනවා මේ නිරයේ දුගඳ මනුලවට හැමුවොත් එහෙම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්තුන්ගේ ඔළුව පුපුරනවා කියලා. ඒ තරම්ම ඒ තරම්ම දුර්ගන්ධයෙන් යුක්තයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ මව් කුස කියලා. එහෙනම් මව් කුසෙත් මල මුත්‍රා දෙකම තියෙනවා. ගරු භාෂයට ඉස්සරහ පැත්තෙන් හේතු වෙලා තියෙනවා අම්මගේ මුත්‍රාශය. හැම වෙලාවෙම මේක උණු වතුර වාගේ රත් වෙලා තියෙනවා. ඊට පස්සෙන් මහාන්ත්‍රයේ අග කොටස අඟල් 8ක් විතර ප්‍රදේශයේ දිරවපු ආහාර තමයි තියෙන්නේ. එහෙමනම් මල සහ මුත්‍රා කියන දෙකමත් මේ පුංචි බඩ ඇතුලේ තියෙනවා. ඒ සියල්ලමත් පාදක කරගෙනනේ අපිත් ඕක ඇතුලේ ඉන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ ජාතිපි දුක්ඛා කියන කතාවේ අති ගැඹුරු විදිහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. නමුත් මේ මනුෂ්‍ය ජීවිතයේ එහෙම දුක් විඳගෙන නමුත් මිනිසෙක් හැටියට අපි එළියට අරන් ආවා. ඒ මව් කුසේ දුක දැකපු අය නම් මහ පිංකම් කරලා ඇතැම් ඇතැම් වෙලාවල් වල ප්‍රාර්ථනා කළා කවදාවත් මව් කුසක ඉපදෙන්න එපා කියලා. අම්බපාලි වෛශ්‍යාවක්. ඒ වුණාට අම්බපාලි කාශ්‍යප බුද්ධ ශාසනයේ මහා ප්‍රාර්ථනාවක් කෙරුවා පිං කරලා කවර කවම දාකවත් නම් අම්මා කෙනෙකුගේ බඩේ ඉපදෙන්න එපා මං කියලා. ඒ නිසා අඹ ගහක් මුල ඕපපාතිකව පහළ වුණා. මහා පව් කරගෙන අවීචියට ඇදගෙන ගියත් කිංචිමාන විකාව එයා ඉපදිලා හිටියේ කිංචි කියන ගහයට ධර්මයේ සඳහන් කරනවා කිංචි කියලා. නමුත් ඒකට අද කියන නම මොකක්ද දන්නේ කිංචි කියන ගහයට ඉපදිලා හිටපු නිසා කිංචි මානවිකා කියලා එයාට නම හම්බ වුණා. අප්‍රමාණ පින් කරපු අය මේ. නමුත් අද අවීචියට ඇදගෙන ගිහිල්ලා දහදුක් විඳිනවා. නමුත් එදා පිනක මහිම. පොක්කර සාති කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. දෙවි කෙනෙක් වගේ සිටුවරයෙක්. එයා ඉපදිලා හිටියේ ජලාබුජ උපතක සංසේදජ උපතක ජලය ආශ්‍රය කරගෙන නෙළුම් මලක් උඩ. මහා පදුම කියලා දේවියක් හිටියා. පදුම කියන්නේ නෙළුම් මලටනේ. මහා පදුම දේවිය ඉපදෙන්නෙත් නෙළුම් මලක් ඇතුළේ. පිපෙන්නේ නැති මහ විශාල නෙළුම් මලක්. බෝසතාණන් වහන්සේ ගිහිල්ලා මේක පුබුදුවල බලනවා මේ කාලාන්තරයක් තිස්සේ නොපිපී තියෙන්නේ ඇයි මේක? ඇතුළේ චූටි දැරියක්. ඇය හදනවා. ඇය සංසාරේ කරපු ප්‍රාර්ථනාවක් අම්මගේ කුසේ ඉපදෙන්න එපා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඇය තව ප්‍රාර්ථනා ගොඩක් කරලා තියෙනවා. මට දරුවෝ 500ක් ලැබෙන්න ඕන කියලාත් ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. අපිට අද හරි පුදුම නැද්ද? දරුවෝ 500ක් එක ජීවිතයක ලැබුණා කියහම අම්ම කෙනෙකුට මහා පදුම දේවියට දරුවෝ 500ක් ඉන්නවා. මේ දරුවෝ 500ම පසේ බුදු වෙනවා. 500 දෙනාම පසේ බුදු වෙනවා. ඒ හැබැයි අපේ බුද්ධාන්තරේ නෙමෙයි ඊට කලින්. නමුත් මහා පදුම දේවිය පසේ බුදු පියාණන් වහන්සේලා 500කුත් බිහි කරපු අම්මා අපේ බුද්ධ ශාසනයට එනකම් වෙනවා. අපේ බුද්ධ ශාසනයේ එතුමිය තමයි උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ හැටියට අවසානි පිරිනුවම් පානව රහත් වෙලා. මේ පින් කරගෙන ආපු හැටි. කෙසේ වෙතත් අපි මව් කුසේ ඉපදුනත් අපි අසීමාන්තික පින් කරපු අය. එහෙම පින් කරලා අංග ප්‍රත්‍යංගෙන් අඩුවක් නැතුව අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා. මේවා නැවත නැවත හිතන්න ඕනේ. අන්සාරි ඇස් පේන්නේ නැති අය අපි කොච්චර දකින්නවද? කන් ඇහෙන්නේ නැති ඇවිද ගන්න බැරි මානසික ලෙඩ අසනීපතා තියෙන අය විවිධ රෝගීන් උපදිනකොටම රෝගීන් කොච්චර ඉන්නවද මේ අපේ සමාජයේ? සංසන්දනය කරන්න ඕනේ ඒ අයත් එක්ක මම ඒගොල්ලොත් මිනිස්සු. මමත් මිනිහෙක්. නමුත් අරගොල්ලන්ට තියෙන අඩුපාඩු මට නොතිබ්බේ. මං සංසාරේ කාටවත් අඩුපාඩු කරන්නේ නැතුව අපමණ අපමණ කුසල් පුරවාගත්ත කෙනෙක් අපමණ සිල් පුරවාගත්ත කෙනෙක් ඒ නිසා මගේ ජීවිතේ කුසලයෙන් පෝෂණය කරන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ එහෙනම් අපි අන්තරස් දාන පිළිබඳව කතා කරනකොට එක අධිගම අන්තරස් දානය නමුත් අපට අද අධිගමයට එන්න පුළුවන් දෙවෙනි අතුරු දහන් වීම තමයි මේ ශාසනයේ ධර්ම රත්නයේ අන්තරස් දානය පළවෙනියෙන්ම අට කතාව අතුරු දහන් වෙනවා. ඊළඟට අභිධර්ම පිටකේ අතුරු දහන් වෙනවා. ඊළඟට සූත්‍ර පිටකේ, ඊළඟට විනය පිටකේ අතුරු දහන් වෙලා ශාසනයේ ලෝකයෙන් ධර්ම රත්නය අතුරු දහන් වෙලා යනවා. ඊළඟට ලෝකයෙන් අතුරු දහන් වෙනවා සීලය. මුලින්ම සමාධිය, ප්‍රඥාව අතුරු දහන් වෙනවා. ඊළඟට සමාධිය අතුරු දහන් වෙනවා. ඊළඟට සීලය අතුරු දහන් වෙනවා. හැබැයි තාම මේවා එකක්වත් තාම අතුරු දහන් නැහැ. ඊළඟට අතුරු දහන් වෙනවා මේ අරිහත්ත දජය කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේගේ සංකේතය. මේ සිවුර අතුරු දහන් වෙනවා හතරවෙනියට. දැනටත් සිවුර අතුරු දහන් වෙන්න පටන් අරන් තියෙනවා. අපේ රටේ අතුරු දහන් නූනට තාම ජපානී ස්වාමින් වහන්සේලා දැකලා තියෙනවද? ටිබෙට් රටේ අය, චීනයේ අය, ඒ ස්වාමින් වහන්සේලා ඒගොල්ලෝ ස්වාමින් වහන්සේලා බොහොම සිල් තියෙන අය. නමුත් දැනට දරන්නේ අලු පාට ලෝගුවක්. කසාවත කියන එක අතුරු දහන් වේගෙන එන බව පේනවා. අපේ රටෙන් අතුරු දහන් වෙන්න තව බොහෝ කල් යනවා. ඒක බුද්ධ ආඥාව. මේ රටෙන් අතුරු දහන් වෙන්නේ නැහැ. ඒක ලේසියෙන්. එhmenan කසාවත අතුරු දහන් වෙන්න පටන් අරන්. අවසානයේ තමයි අතුරු දහන් වෙන්නේ ඒ අති උත්තමයන් වහන්සේගේ ශාරීරික කොටස් නැත්නම් අපි කියනවා සරුවඥ ධාතුන් වහන්සේ කියලා. ලෝකේ යම් පුද්ගලයෙක් එක පුද්ගලයෙක් මුළු ලෝකෙම එක පුද්ගලයෙක් ජීවමාන සංඥාව පෙරදරි කරගෙන ධාතුන් වහන්සේකට වන්දනා කරනවා නම් ඒ තනි පුද්ගලයා වෙනුවෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතිනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒක හරි සුවිශේෂී අවස්ථාවක්. එක පුද්ගලයෙක් වෙනුවෙන් මේ විශ්ව ධාතුවේ විවිධ තැන්වල බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ සියලු තැන්වල තියෙන ධාතුන් වහන්සේලා නොසැලවි වැඩ ඉන්නවා මේ පුද්ගලයා පිනුවෙන්. යම් දවසක ඔහුද ධාතුන් වහන්සේට වන්දනා කිරීම අතෑරියානම් එදාට ලංකාවේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා සැලවෙන්න පටන් ගන්නවා. ඒ සියලු සැලවෙනවා කියලා කියන්නේ සියලුම ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහසෑයට එකතු වෙනවා කියලා සඳහන් වෙනවා ලංකාව කියලා කියන අති සුවිශේෂී දේශයක්. පරිණිර්වාණ මංචකයේ ඉඳලා මේ රට පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අනන්තවත් බලපු රටක් මේක. ඒ කරුණ වෙනම සාකච්ඡා කරන්න ඕනේ. එහෙම දේශනා කරපු රටක්, එහෙම හඳුන්වපු රටක්, බුද්ධ ආශිර්වාදයෙන් පුරාපු රටක ඉපදෙන්න ලැබෙන එකම අපමණ පුණ්‍ය භාග්යක්. එහෙමනම් එදාට එතෙන්ට එකතු වෙලා නාගදීප මහසෑය ගාවට වැඩලා උන්වහන්සේලා සියල්ලම දඹදිව ජයශ්‍රී මහ බෝධිය ගාවට වඩිනවා. දෙව්ලෝවල් වල නාලෝවල් වල හැමතැනම තියෙන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ සියල්ලම ජයශ්‍රී මහ බෝධිය ගාවට එකතු වුණාට පස්සේ එතන නිර්මිත බුදුරුවක් නිර්මාණය වෙලා ධර්ම දේශනාවක් කරනවා. හැබැයි ඒ ධර්ම දේශනාව අහන්න කිසිම දෙවියෙක් කිසිම මිනිහෙක් එතන නැහැ. කවුරුවත්ම බණ අහන්නේ නැහැ. නමුත් ධර්මදේශනා විවර වෙනකොට මේ නිර්මිත බුදුරුව දැවිලා අළු වෙලා යනවා. ඒ දැවීමත් සමග සියලුම ධාතුන් වහන්සේලා ලෝක ධාතුවේ පිරිනිවන් පානවා. ඒ තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසාන පරිනිර්වාණය. එහෙමනම් තාම ඒ සියල්ලම වෙලා නැහැ. මේ සියල්ලම තාම පවතිනවා. ඒ නිසා අපි සිටිය යුත්තේම ලබාගත් මනුෂ්‍ය ජීවිතේ කොයි තරම්නම් උත්තරීතරද මේක නිකම්ම නිකන් ගෙවිලා යන්න කාලය අතහැරලා දාලා තියෙනවනම් අපි තරම් අවාසනාවන්තයෝ ලෝකේ ඉන්නවද එහෙම වුණා නම් අපි තරම් අවාසනාවන්තයෝ ලෝක ධාතුවේ කොහෙවත්ම නැහැ ඒ නිසා අද අද දැන් දැන්ම අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ජීවිතය ගත කරන්න පටන් ගන්නවා නම් ශ්‍රද්ධාවෙන් පිරීලා සීලයෙන් පිරීලා ගුණයෙන් පිරিলা රත්නත්‍රයේ සරණ ගිහිල්ලා අපි ජීවත් වෙන්න ලෑස්ති වෙනවා නම් අපි හැමෝම hina වෙලා මැරෙන්න පුළුවන් අය බවටපත් වෙනවා. එනිසා ඒක අපේ ජීවිතේ අතපහු කරගන්න නැතුව අත්හැර ගන්න නැතුව කටයුතු කරන්න අපි හැමෝම වග බලා ගන්න වෙනවා. ඒක අප්‍රමාණ ආරක්ෂාවක්. නැත්තම් උක දැනෙන්නේ අතහැරිච්ච එකේ විපාකය දැනෙන්නේ මැරෙන්න ගියාම. මොකද කවුරු එක්ක කොහොම හිටියත් තනියම මැරෙන්න දෙපෙයි. ලෙඩ වෙලා ආසනීප වෙලා පිළිකා හැදිලා වකුගඩු නරක් වෙලා විවිධ දේවල් වෙලා අපි මේ ලෝකෙ මැරෙනවා. සමහර වෙලාවට දරුවන්ට දෙමව්පිය වෙනුවෙන් කරගන්න කිසිම දෙයක් නැති වෙනවා. වෛද්‍යවරයා කියනවට එහා අපට කරන්න දෙයක් නැහැනේ. එහෙමනම් සුවපත් කරන්න බෑ ගෙනියන්න කියපු දවසට ගෙනල්ලා තියලා අපිටත් තියෙන බලාගෙන ඉන්න. එතකොට මැරෙන්න ඉන්න පුද්ගලයාට මොනවා හිතෙනවද මං ගෙවාපු ජීවිතය ගැන? ඒ නිසායි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන එකටයි. ඒ නිසා අපි හොඳටම සූදානම් වෙන්න ඕනේ මැරෙන්න. ජීවත් වෙන අතරතුර අපි බොහෝ දේවල් වලට සූදානම් වෙනවා. විවිධ දේවල් කරන්න ලෑස්ති වෙනවා. නමුත් මේ ලෑස්ති වෙච්ච දේවල් සම්පූර්ණ බුදුන්පත් කරගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම එන දෙයක් තියෙනවා ඒක තමයි මරණය. හැබැයි අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙලා නැත්තේත් ඒකටමයි. නිසා අනිවාර්යෙන් එන දෙයට අනිවාර්යෙන් සූදානම් වෙලා අනික් කටයුතු පටන් අරන් තිබ්බනම් අර වෙලාවේ කොයි වෙලාවේ කවුරු කතා කළත් මගේ ගමන මට යන්න පුළුවන්. අපි ගාතාවකුත් මාතෘකා කරගත්ත මේක සාකච්ඡා කරන්න. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මේ ගාථා රත්නේ දේශනා කරන්නේ විදුඩබ කුමාරයා සාක්‍යයන් සමූල ඝාතනය කරපු වෙලාවේ අපේ අය කාරණාව දන්නවා. කොසල් රජුරුවන්ගේ පුතා. බුදුරජාණන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවක් රජුරුවන්ට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා රජුරුව කල්පනා කළා මම ශාක්‍ය වංශික කුමාරිකාවක් එක්ක විවාහ වෙන්න ඕනේ. නමුත් ශාක්‍යෝ කියලා කියන්නේ එදා වංශවත් පරම්පරාවේ ඉහළම අය. කොසල් රජුරුවන්ට දුවක් දෙන්න කවුරුවත් කැමති වුණේ නැහැ. නමුත් කොසල් රජු හරි බලවත් කෙනෙක්. එයාට දුවක් නොදිත් බෑ. ඒ නිසා තීරණය කළා මේ දාසියෙකුගේ කුසෙන් ඉපදිච්ච දුවක් හිටියා වාසබකත්තියා කියලා. වාසබකත්තියාව කොසල් රජුරවන්ට දුන්නා විවාහ කරලා. වාසබකත්තියාට පුතෙක් ලැබුණා. එයාට නම තිබ්බා විදුඩබ කියලා. විදුඩබ අවුරුදු 16ක් විතර වයසට එනකොට අහනවා අම්මේ මට නැද්ද කිරි අම්මලා කිරියත්තලා. ඉන්නවා කීවා. කොහෙද කීවා සාක්‍ය දේශේ කිව්වා බලන්න යන්න ඕනේ කිව්වා. පෙරහැරක් හදලා ඇත අපිටේ නංගලා ආරක්ෂාව එක්ක යවුවා කිරියම්ම කිරියත්ත බලන්න. හැබැයි අර සාක්‍ය වංශිකයෝ කොටසක් මෙයාට පුටුවක් දුන්නා. මෙයාට බාලාය ඔක්කොම පිට කෙරුවා නගරයෙන්. එයාට වඳී කියලා දැන් මෙයාලගේ මාන්නේ තියෙනවනේ දාසිගේ පුතා කියලා. මෙයා කිරියම්මලා කිරියත්තලා එක්ක ඉඳලා පිටත් වෙලා ගියාට පස්සේ එක කාන්තාවක් විදුඩබ කුමාරයා ඉඳගෙන හිටපු පුටුව හොදලා දැම්ම දාසිගේ පුතා ඉඳගෙන හිටපු පුටුව. ඒක ආරංචි වුණා විදුඩබට. තීරණය කළා මට මෙච්චර අවමාන කළා කිරියම්ම කිරියත්ත බලන්න ගියාට පස්සේ. දවසක රජ වෙලා මං සාක්්‍යෝ සමූල ඝාතනය කරනවා. එයා රාජ්‍යත්වයටපත් වෙලා පිරිස අරගෙන සාක්‍ය දේශයේ සමූල ඝාතනය කරන්න එනකොට බුදු පියාණන් වහන්සේ දන්නවා. පළවෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහුණා. කරුණු කාරණා සාකච්ඡා කරලා රජ්ජුරුව කීවේ නෑ යුද්ධයට යනවා කියලා පිරිස මග නවත්තලා බුදුන් දකින්න ආවේ. ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ නදිය ගාව මෙච්චර හෙවණ තියෙන ගස් තියෙනකොට ඇයි මේ ඔබ වහන්සේ මේ පූට කව්වේ නටු ගහක් යට ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හොඳට හෙවණ තියෙන ගස් තියෙද්දි එක කොලයක්වත් නැති ගහක් යට වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ උත්තරයක් දෙනවා මහරජය මේ ගඟට එහා පැත්තේ ඉන්නේ මගේ ණයදෑයෝ. ණයදෑයන්ගේ ශරීරයේ ලේ සුවඳ පිසඟන හමාගෙන එන මේ සුළඟ මට මේ අවුවේ පීඩාව දැනෙන්න දෙන්නේ නැහැ කියලා. අන්ටක යුක්තරේ හැටි. රජුරවන්ට පුළුවන්ද බුදුරජාණන් වහන්සේගේ සුවය නැති කරන්න. ණයදෑයන්ගේ ලේ සුවඳ උන්වහන්සේට සුවයක් නම් ඒක නැති කරන්න කවදාවත් රජුරවන්ට බෑ. ඒ නිසා එදා පහු ගියා. දෙවෙනි දවසේ එනකොටත් මගදී හම්බුණා. දෙවෙනි දවසෙත් ආපහු ගියා. තුන්වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා ඇයි මේ උන්වහන්සේ දැක්ක මගේ නෑදෑයෝ සංසාරේ කරපු කර්මයක් විපාක දෙන්න ලෑස්තියි. ඒ නිසා ඒක මටවත් නවත්තන්න බෑ කර්ම විපාක දෙන එක. පෙර සංසාරේ දවසක මේගොල්ලෝ වතුර වලකට විස තියෙන වැල් ජගයක් තල්ලා දැම්ම මාළු අල්ලන්න. මාළු ටික මත් වෙලා උඩාපු ඔක්කොම අල්ලගත්තා. මාළු මැරුණා විතරක් නෙමෙයි විස වැල් තල්ලා දාපු නිසා වලේ හිටපු සියලුම සත්තු ඒ විසට මැරිලා ගියා. ඒ පාපයයි මේ විපාක දෙන්න එන්නේ. කර්මයේ හැටි. ඒ නිසා එදා නිශ්ශබ්ද වුණා. රජ්ජුරුව සාක්්‍ය දේශයට ඇතුල් වුණා මේ සාක්්‍යෝ කියලා කියන්නේ විහිළුවකටවත් කඩුවක් කෙනෙක් අතර ගන්න නැති අප්‍රමාණ සිල්වත්තු. බුදුරජාණන් වහන්සේ සාක්්‍ය වශයෙන්ට විශේෂයෙන් කාරණාවක් අනුදැන වදාළනේ. අපට කීව නිති පන්සිල් රැකගන්න කියලා. සාක්්‍ය වශයෙන්ට දේශනා කළේ හැමදාම අට සිල් මත ඉන්න කියලා. ඒක විශේෂ දෙයක්. ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් පව් කරන්නේ කඩුවක් කිනිස්සක් අතේ නැති සාක්්‍ය දේශයට එරෙහිව යුද්ධ කරන එක රජුරවන්ට ඒ තරම් දෙයක් උනේත් නෑ. ඒ නිසා අම්මලාගේ බඩවල් කැපලා බඩවල් ඇතුලේ හිටපු පුංචි දරුවෝ පවා අරගෙන උඩ විසි කරලා කඩුවේ මුණ තැල්ලුවා කියලා සඳහන් කරනවා. එක දුශාක්‍යයක් මහ පොළොව මත තියන්නේ නැති තරමටම මරලා දාලා රජුරවන්ට හරීම සතුටුයි. රෝහිණී නදිය ගාව ඇවිල්ලා ජයපන් බීලා කඳවුරු හදාගෙන නිදාගත්තා. මහරෑ ගඟ ගැලුවා වැස්ස වහලා. රජ්ජුරුවයි සේනාවයි අලියැත්තු ටිකයි ඔක්කොම නතර වුණේ මහමුහුදේ. බුදු පියාණන් වහන්සේට ආරංචි වුණා. ඒ වෙලාවේ තමයි මේ ගාථාව දේශනා කළේ. සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මරුවාව දවසට මේ සියල්ලම තියලා යන්න සිද්ධ වෙනවා. එනිසා පුපාණි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසන්නරං මේ ජීවිතේ හරියට මල් වත්තක් වාගේ. හරිම සුන්දරයි ජීවිතේ. අපේ ජීවිතේ හරි දුෂ්කරයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒක හරි සුන්දරයි. හැබැයි ඒක සුන්දර කරගන්න ඕනේ. ඒක සුන්දර කරන්න අපි මේ යන ගමන් රටාවේ සුන්දර වෙන්නේ ඒක ධර්මයත් එක්ක සීලයත් එක්ක පෝෂණය කරන්න ඕනේ. එදාටයි සුන්දර වෙන්නේ. උන්වහන්සේ දේශනා කළා අපි ඉපදලා ඉන්නේ මල්වත්තක. ඒක තමයි උපන්න ලෝකේ. මේ මල්වත්තේ තියෙනවා පුංචි පුංචි මල්ලුයන් කෝටි ගාණක්. මෙතන පුංචි මල්ලු යන කියලා කීවේ අපේ හිතට. අපේ හිත කියන්නේ අප්‍රමාණ සුවඳ හමන මල්වත්තා. හැබැයි මේ මල්වත්ත හැමෝගෙම සුවඳ නෑ. මේක ඇතුලේ මල් පැල ඕන තරම් තියෙනවා. හැබැයි මල් පැල වලට මතුවෙන්න දෙන්නේ නැතුව වල් පැල වලින් වහගෙන තියෙනවා. ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ශ්‍රද්ධාව, සීලය, සමාධිය මේවා තමයි මේක ඇතුලේ අපමණ සුවඳ හමන මල් පඳුරු. හැබැයි ඒවට නැගිටින්න දෙන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පාප මිත්‍ර ආශ්‍රය, දුස්සීලකම කියන වල්පැල වලින් ඒක වහගෙන. වල්වල සිරිත ඒකමනේ. කුඹුරේ තියෙන වල් ටික අයින් කිරුවේ නැත්නම් කවදාවත් ගොයන් ගහට එන්න දෙන්නේ නැහැ. මල් පාත්තියේ වල්පැල ගැලෙවි නැත්නම් කොහොමවත් මල් පඳුරට නැගිටින්න දෙන්නේ නැහැ. ඒක වල්පැල වල හැටි. එහෙනම් අපේ හිත මේ වල් පැල වලින් වහලා තියෙන්නේ. ඒක වැහෙනවා. නිතර වැහෙනවා. නිතර නිතර සීලයෙන් සමාධියෙන් සුද්ධ කරන්න ඕනේ මේක. හැම වෙලාවෙම තමන් තමන් පිළිබඳව ආවර්ජනය කරන්න ඕනේ. අද දවසේ කරපු වැඩ අතරේ මං අතින් බොරු කීයක් කියුණාද? මං අතින් හොරකම් කීයක් කෙරුණාද? මං අතින් ප්‍රාණඝාත කීයක් කෙරුණාද? හැන්දෑවේ නිදිපැදුරට ගිහිල්ලා විමසන්න ඕනේ. අද සත්තු 10 දෙනෙක් අද මදුරුවෝ 10 දෙනෙකුට ගැහුවා නම් හෙට ඒක අඩු කරන්න ඕනේ. හැබැයි එකෙකුට ගැහුවාම සංසාරේ භයානකත්වයේ කෝටි ප්‍රකෝටි ගාණක් තැලිලා මැරෙන්න වෙන සිද්දේ සිද්දේයි. නමුත් ඒක හරි භයානකයි. නමුත් දිගින් දිගට ඒක වැඩි වෙනවා කියලා කියන්නේ ගැළවීමක් නැතුව යන එකයි. ඒ නිසා ඒ කරුණුත් ලබාගත් මනුෂ්‍ය ජීවිතයක් තුළ අපි හිතන්න ඕනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජීවිතය කියලා කියන්නේ මල් ලස්සන මල් දමක්. ඒ මල් දම අපි හැමෝම ගොතන්න ඕනේ. මේ අපි ගොතාගෙන යන්නේ මල් දම. ඉතින් අපේ මාළේ මල් තියෙනවද මල් අඩුද තැන් තැන් වලින් හිස්ද නරක් වෙච්ච මල්ද වේලිච්චද කුණු වෙච්චද ඒවත් අපි බලන්න ඕනේ. මැරෙන දවසට තමයි ওই මාළේ ගැට ගහන්න වෙන්නේ. හැබැයි ගැට ගහන්න වෙන දවස දන්නේ නමුත් අපි හැම වෙලාවෙම ඒක පරවෙච්ච නැති කුණු වෙච්ච නැති මල් වලින් පුරවලා තියෙන්න ඕනේ. ඒකටනේ ලෝකේ හැමෝම ආසා මැරෙන වෙලාවේ ඒක ගැට ගහගෙන කරේ දාගත්තාම ඒකේ සුවඳ හමන්නේ කොහාටද? ඒ සුවඳ හැම වෙලාවෙම හමන්නේ උඩු සුළඟට. ඒ කියන්නේ අපේ ගමන හැම වෙලාවෙම මේ මල් මාලෙත් එක්ක උඩට යනවා මිසක් පහළට එන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඒ මාලෙ ගොතන්න නම් දක්ෂ මාලාකාරයෙක් වෙන්න ඕනේ. මල් නෙලන්න දක්ෂයා රැයට තමයි තීරණය කරන්නේ. හෙට මල් වත්තට ගිහිල්ලා මොනවද මං කඩන මල්? ඊයේ කැඩුවා කහ පාට මල්, පෙරේද කැඩුවා රතු පාට මල්, පළමුදා කැඩුවා සුදු පාට මල්. හෙටත් මේ මල් කඩාගෙන ගියොත් මගේ මාල විකිනෙනවා අඩුයි. ඒ නිසා හෙට හෙට වෙන මාලයක් හදන්න එක්ක නිල් පාට මල් වලින් නැත්නම් පාට පාට මල් වලින් දවසින් දවස මල් මාල වෙනස් කරාම එක එක කෙනා ගන්න අපිත් වෙනසටනේ කැමති. ඒ නිසා එයා රැයට තීරණය කරනවා හෙට කඩන මල්. එයා උදේ පාන්දර වත්තට ගියපු ගමන්ම එයා තීරණය කරපු මල් ටික කඩාගෙන ගෙදර ඇවිල්ලා මාලි හදාගෙන ගෙදර යනවා. හැබැයි අදක්ෂමාලාකාරයා එයා මල් කඩන්න තීරණය කරන්නේ වත්තට ගිහිල්ලයි මල් හොයන්නේ. මල් තීරණය කරන්නේ. එයාට තීරණය කරන්න බැරුව යන හැම ගහකම මල් පිපිලා පුදුම ලස්සනයි. ඒ වුණාට මොනවා හරි වර්ගයක්නේ කඩන්න ඕනේ. ඉතින් මෙයා ඇවිද ඇවිද බලනවා ටිකක් කැරකිනකොට සුදුව කඩන්න හිතෙනවා. තව ටිකක් හිතෙන්න යනකොට නෑ නෑ කහ පාට මල් හොඳයි. තව ටිකක් යනකොට කල්පනා නෑ නෑ ඔක්කොටම වඩා රතු වගේ ලස්සනක් තියෙනවා. මෙහෙම හිත හිතා කැරකි කැරකි ඉන්නකොට එයා දන්නේම නැතුව කාලෙ ගෙවෙනවා. මේ ස්වාභාවික මල් 11 12 වෙනකොට පර වෙනවා. උදේම මල් කඩාගෙන 10 වෙනකොටවත් පොළට නොගියොත් ඒ මල් මාල විකුණන්න බැරුව යනවා. ඉතින් මෙයා 10ට විතර මල් කඩන්න ගත්තාම දෙකට විතර තමයි පොළට යන්න වෙන්නේ. ඊට පස්සේ යාට ඊටාම සොච්චම් මුදලකට පරවිච්ච මාල ටික දීලා අසම්පූර්ණ අසන්තෝෂ හිතෙන් gedere එන්න සිද්ධ වෙනවා. නමුත් දක්ෂයා මාල ටික විකුණලා ඉක්මනට gedere එනවා. මේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මල්වත්ත තමයි අපි උපන්න ලෝකය. මේකේ ඉන්න මල් කරුවා තමයි ඔබ සහ මම. ඒකේ තියෙන මල් ගස් තමයි පංචකාම සම්පත් කියලා කියන්නේ. ඒ වගේ පිපිලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා තමයි ඒ ගස්වල තියෙන මල්. ලෝකේ තියෙන රූපවලට අපි රැවටිලා, ලෝකේ තියෙන ශබ්දවලට, ගන්ධ සුවඳට මේ පේන්න තියෙන භෞතික ලෝකේ බොහෝ දේවල් වලට අපි රැවටිලා ජීවත් වෙනවා. ඉතින් එව්ව අතර කැරකි කැරකි ජීවත් වෙනවා පින් කරන්න හෙටට අනිද්දාට අපි කල් දානවා. ඒ නිසා ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අපි අදක්ෂ මල්කාරයෝ. දක්ෂයා පින් කරන්න කල් දාන්නේ දක්ෂයා අදාදම දැන් දැම්ම විය යුත්තේ කරගන්නවා. ඒ නිසා අරගොල්ලෝ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා දුක් විඳිනවා. අනේ මට අහවල් පින කරගන්න බැරි වුණා, අහවල් දේ කරගන්න බැරි වුණා. ඒ ලෙඩ වෙලා නැගිට ගන්න බෑ, යන්න බෑ. අමාරුයි. නමුත් දක්ෂයා එයා ලෙඩ වෙලා සතුටු වෙනවා කල්පනා කර කර සතුටු වෙනවා හිත හිතා සතුටු වෙනවා මම මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා එයා මනෙහි කර කර මානසිකාර කර කර සතුටු වෙනවා සතුටු වෙලා සතුටින් මෙරෙලා යනවා ධම්මික උපාසක මහත්ය වාගේ ධර්මදේශනාවේ කාලය ඉවරයි කියලා සංඥා කරන නිසා ඒ කරුණු දිගට පැහැදිලි කරන්න කාලයක් නෑ ඒ නිසා හිතන්නේ මමත් මල් කරුවෙක් අපි හැමෝම මල් කරුවෝ මේ ඇවිල්ලා ඉන්නේ අපමණ මල් පිරිච්ච මල්වත්තක හැබැයි ඊතා පරිස්සමින් ඊතා කල්පනාවෙන් ගැළපෙනම මල් වලින් නෙලාගෙන තමන්ගේ මාළේ ඒ මල් වලින් පුරවන්න ඕනේ. අද මේ අම්මා තාත්තා පුතාගේ ගෙලට පළඳන මල් මාලෙට හරි ලස්සන මලක් ගැට ගහන්න ලෑස්තියි. පුදුම සුවඳ මලක්. ලෝකේ තියෙන සුවඳවත්ම මල් වලින් සුවඳම මල ඒ මලේ මැද්දට යොදන්නයි මේ ලෑස්තිය. අවුරුදු 24ක් ජීවිතේ සෑහෙන වයසක්. ඒ කියන්නේ මේ මල් මාලේ මැදට කිට්ටුව ගැට ගහන්න පුළුවන්. එහෙනම් අම්මා තාත්තත් ඒ විදිහටම මල් මාලයක් ගෙතුවා. කල්යාණ මිත්‍රයෝ ටික අඬ ගහගෙන ඒ හැමෝගෙම මාලිටත් ධර්ම ශ්‍රවණය නැමැති මල එකතු කරන්න කටයුතු කළා. මේගොල්ලෝ ශ්‍රවණයයි දානයයි කියන දෙකම එකතු කරගත්තා. එහෙමනම් අපි හැමෝම අපේ මල් මාලෙට අද එකතු කෙරුවා පුදුම සුවඳ මලක්. මේ මල් මාලෙ මෙතනින් නවත්තන්නේ නැතුව හැම වෙලාවෙම මේකට ලස්සන මල් මාල ගැට එකතු කරමු. දවසක තමන්ගේ මාළේ දිහා බලලා සතුටු වෙලා මැරෙන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් රැස් කරගත් ආ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් මේ ජීවිතය තුළ කල්යාණ මිත්‍රයන් ලැබමින් කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ගනිමින් නොමගට නොව සුමගට යමුණු ජීවිතයක් පෝෂණය කරගන්න අපට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු අද ධර්ම දේශනාවේ දායකත්වයේ ස්වර්ණා ජයන්ති කුළුකුරු සූරිය මහත්මිය සහකාර සාමාන්‍ය අධිකාරීනි මහජන බැංකුව ඒ වගේම ස්වාමි පුරුෂයා ඇතුළු දරු දෙදෙනා විසින් ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නවා කසුන් ඩිනාල් කුළුකුරු සූරිය පුතණුවන්ගේ 24 වන උපන්දිනය නිමිති කරගෙන දෙසැම්බර් 24 වෙනි දින අදට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන පුතනුවන්ට ආශිර්වාද කරන්නත් සියලුම ස්වාමීන් වහන්සේලාට අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට පින් පැමිණවීමත් සෝමපාල පරණවිතාන පියාණන්ට සුමනා කන්දේ ගෙදර මෑණියන්ට ඒ පරණවිතාන නැන්දනියට ලෙහේනා පීරිස් ආච්චිට විල්බට් මාමා ඇතුළු දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තුෙන් සිටින සියලූම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සියලූම ගුරුමෑණිවරුන්ට හා පියවරුන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර තියෙනවා ඊට අමතරව ඩිනාල් කුළුකුරු සූරිය පුතණුවන්ට හා සත්මි කුළුකුරු සූරිය දියණියට අධ්‍යාපන කටයුතු සියලු ඉදිරි අනාගත කටයුතු සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී වූ නොව් සියලු ඥාති හිතමිතුරන්ට හා මහජන බැංකුවේ සහෝදර කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට සෙත් පැතීම අතිපූජනීය අවසරයි දරණාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් අප සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය